ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පහුගිය සති කීපයේම විශේෂයෙන්ම ස්කන්ධයන් හා සම්බන්ධ සෑහෙන අවබෝධයක් අපිට ලබලා දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පැවැත්තුවා. ඉතින් එතකොට අපි ඒ එක එක ස්කන්ධයක් ගානේ බුදුරජාණන් වහන්සේ දෙන අර්ථකථනයනොත් ඒ වගේම ඒවා මුල් කරගෙන අපි කරගෙන යා යුතු විපස්සනාව පිළිබඳවත් අන්තිමට ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් මොන වගේද ඒ ස්කන්ධයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම් ඒ පරිහරණය කරන්නේ කොහොමද කියන කාරණයක් අපි යම් දුරකට සාකච්ඡා කළා. ඉතින් ඒක එකාතකින් බැලුවාම එතකොට ස්කන්ධ මුල් කරගෙන පංච උපාදානස්කන්ධ මුල් කරගෙන සෑහෙන විග්‍රහයක් නිවැරදි අවබෝධයක් අපිට ඒ කජ්ජනීය සූත්‍රයෙන් යම් පමණකට ලැබෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඊට පස්සේ අද මම තෝරාගත්ත අලුත් සූත්‍රයක්. ඒ සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සූත්‍රයට නමක් දීලා තියෙනවා චබ්බි සෝදන සූත්‍රය කියලා. දැන් ච කියලා කියන්නේ 6යි කියන අදහස මෙතන එක්තරා ආන්දමක විසුද්ධි 6ක් නැත්නම් විශෝධන 6ක් රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ තියෙන එක්තරා ආන්දමක ಗುಣ 6ක් ගමන් කරපු මාර්ග හයක් වශයෙන් මේක හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විපස්සනා වඩන යෝගාවචර පිරිසකට මෙම මාර්ග 6 හඳුනා ගැනීම ඇත්තටම වැදගත් වෙනවා. මොකද එක මාර්ගයක් නෙමෙයි තියෙන්නේ මාර්ග ගණනාවක්ම තියෙනවා. ඉතින් එතනිනුත් මාර්ග 6ක් මෙම සූත්‍රයේදී සාකච්ඡා කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සූත්‍රය දිහා බැලුවාම මාර්ග 6ක් මුල් කරගෙන මාතෘකාව සපයලා තිබුණට මොකද සූත්‍රය අන්තර්ගත වෙන්නේ ක්‍රම 5යි. ඉතින් එතකොට අටුවාචාර්යන් වහන්සේලා ඊළඟ මේ යම් හෝ කාරණාවක් නිසා හේතුවක් නිසා මගහැරිච්ච අනිත් ක්‍රමය කුමක්ද කියන එක විවිධ අන්දමින් සාකච්ඡා කරනවා. ඉතින් අපි අන්තිමට ඒ ක්‍රමයකුත් ඉස්සරහට ගන්න බලමු. ඉතින් මේ සූත්‍රය එතකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි ලස්සන මාතෘකාවක්. ඒ තමයි එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඒ අනේ පිඬුසිටුතුමාණන් විසින් සකස් කරපු ඒ චේතනාරාමයේ වැඩ වාසය කරනකොට උන්වහන්සේමයි මාතෘකාවක් අරගෙන මේ විදිහට භික්ෂුන් වහන්සේලා වමතන්නේ. එහෙම නැතුව භික්ෂුන් වහන්සේ කෙනෙක් අහන ප්‍රශ්නයකට හෝ වෙනත් රජ කෙනෙක් මැති මැති ඇමති කෙනෙක් නැත්නම් යම් හෝ ගෘහපතියෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක් දීමක් වශයෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට එක්තරා අන්දමකින් කාරණාවක් කියලා දෙනවා. ඒ තමයි යම් හෝ කෙනෙක් යම් හෝ භික්ෂුන් වහන්සේ නමක් මේ බුද්ධ ශාසනය තුල මම දැන් අරහත්ත්වයටපත් උනා, ජාතිය ශය කරා, මේ කරන්න ඕන දේ කළා හමාරයි, බඹසර වාසය නිම කළා කියලා මේ විදිහට Tamanගේ අරහත්ත්වය ප්‍රකාශ කරනවා නම් එතකොට අන්නේ කරන ප්‍රකාශය එක පාටම වැළඳ ගන්න යන්නෙත් නැතුව ඒ ගැන ලොකු සතුටක් එක පාටම ඇති කරගන්නෙත් නැතුව ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මෙන්න මේ බඳු පරීක්ෂණයකට උන්වහන්සේව ලක් කරන්න කියන කාරණය තමයි එතකොට බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. ඒ කියන්නේ යම් හෝ භික්ෂූන් වහන්සේ කෙනෙකුට තමන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා කියලා ප්‍රකාශ කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මාර්ගය වඩලා දහමක් සාක්ෂාත් කළා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් හෝ විදිහකින් එක්තරාන්දමක අධිමානය මුල් කරගත්ත රැවටීමක් නිසා ඇතිවෙච්ච කරන ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් අර අලජ්ජීව Tamanට ලාභ සත්කාර අපේක්ෂාවෙන් කරන ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ විවිධ හේතුන් නිසා යම් කෙනෙක් Taman රහත් කියලා ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒක ගැන එකපාර්ට්ම ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. එකපාරටම බාර ගන්න යන්නත් එපා. ටිකක් කරුණු විමසලා බලන්න. කියන විදිහට මධ්‍යස්ථ ප්‍රතිපදාවක් තමයි මෙම සූත්‍රයේදී අනුගමනය කරන්න කියලා දේශනා කරන්නේ. ඉතින් ඒකාතකින් මෙබඳු කාරණා පවා මේ බුද්ධ ශාසනය තුල ඒකාතකින් සාකච්ඡා කර තිබීම බුද්ධ ශාසනයේ එක්තරාන්දමක පරිණත බවක් ඒ වගේම මෙබඳු ටිකක් වාදයට බර මාත්‍රකාවන් හොඳ දාර්ශනික පදනමකින් විග්‍රහ කිරීමක්, ඒ වගේම ප්‍රායෝගික පදනමකින් ඒවා විමර්ශනයට භාජනය කිරීමක් සිද්ධ කරලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවිතරන්නම් පුළුල් මානසිකත්වයකින්, ගැඹුරු මානසිකත්වයකින් මේ ඉදිරියේදී මෙන්න මේ බඳු දේවල් වෙන්න පුළුවන් කියලා දැකලා එදා බුද්ධ ශාසනයේදීත් මේ බඳු දේවල් වෙන බව තේරුම් අරගෙන උන්වහන්සේ එක්තරා අන්දමක ප්‍රතිපදාවක් ක්‍රමවේදයක් අපිට කියලා දෙනවා ඒ රහතන් වහන්සේ සැබෑවටම රහතන් වහන්සේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න. දැන් ඇත්තටම මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ මේ කරන ප්‍රකාශය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ ක්‍රමවේදය. එහෙමත් නැත්නම් මේ ක්‍රමවේදයේ අන්තර්ගත කමටහන් රාශිය තේරුම් ගැනීම තමයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපි මේක ඉගෙන ගත්තා කියලා දැනට රහත් වෙලා රහත් වුණා කියලා කියන හැමෝම ගාවට ගිහිල්ලා දැන් ඉතින් මේ ටික ඉදිරිපත් කළා ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන එක නෙමෙයි අපි බලාපොරොත්තු විය යුත්තේ. කවුරු හරි හිතනවා නම් මේ සූත්‍ර දේශනාවට අහුම්කම් දීලා දැන් මේ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා හරියටම දැනගන්න නම් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මම යන්න ඕනේ දැන් ඉතින් මේ රහතන් වහන්සේලා කියලා කියන පිරිස අතරට මං ගිහින් මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතාගත්තොත් ඒක නෙමෙයි ඇත්තටම බලාපොරොත්තු. ඒක නෙමෙයි අපේ අතින් විය යුත්තේ. අපේ අතින් විශේෂයෙන්ම විය යුත්තේ <clears throat> මේ සූත්‍රය මුල් කරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ක්‍රමවේදයන් ඉගෙනගෙන අපි මේ ඔස්සේද ගමන් කරන්නේ. මේ බඳු මාර්ගයකද අපි ගමන් කරන්නේ. අපි ඊට සමාන්තරවද ගමන් කරන්නේ. වර්තමානයේ මම යම් කෙසේ දහමක් ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කිරීම හරහා මම යම් තාක් දුරකට හෝ පැමිණලා තියෙන්නේ යම් තාක් දුරකට හෝ ළඟා වෙලා තියෙන්නේ මේ කියන ඒ අන්තිම දිනුම් කම්නුව සමීපයටද නැත්නම් දිනුම් කම්නුවට යන මාර්ගයේද මම ඉන්නේ කෙනෙක් අපිට එක්තරා අන්දමකින් තම තමා වශයෙන් තේරුම් ගන්න තමයි මේ දේශනා මාලාව වැදගත් වෙන්නේ. ඒ නිසා මම නැවතත් මතක් කරනවා මේ දේශනා මාලාව කිසිසේත්ම දැනට වැඩ වාසය කරන රහතන් වහන්සේලාට අභියෝග කරන්න කරන දේශනා මාලාවක් නෙමෙයි. අපි භාවනාවක් වඩන යෝගාවචරයෙන් වශයෙන් මෙම දේශනාවේ අන්තර්ගත මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන විවිධ විපස්සනා ක්‍රමවේදයන්. ඒවා හොඳින් ඉගෙනගෙන ඒවැයෙන් අපිට ගන්න තියෙන ගුරුහරුකම් අපේ මාර්ගය එක්තරා අන්දමකින් ඍජු කරගන්න. අපේ කමඨාන සුද්ධ කරගන්න. අපේ තියෙන සැකදුරු කරගන්න උපයෝගී කර ගැනීම පිණිස තමයි මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොට මේ දේශනා මාලාවේ නැත්තම් මේ චබ්බිසෝදන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර විදිහට යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා කියලා ප්‍රකාශ කරාම උන්වහන්සේ එකපාර්තම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව එකපාර්තම සාදු කියලා අනුමත කරන්නෙත් නැතුව මෙන්න මේ බඳු බොහොම ප්‍රඥාගෝචර විමසීමකට ලක් කරන්න කියලා දේශනා කරනවා. ඒ විමසීම සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ උන්වහන්සේ අනුගමනය කරන ප්‍රතිපදාව. ඒ කියන්නේ යම් හෝ රහතන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන අනුගමනය කරපු මේ ප්‍රතිපදාව තමයි විමසීමකට ලක් කරන්නේ. එහෙම නැතුව බාහිර ආටෝප සාටෝපවත් දැනට තියෙන අභිඥා ආදී විවිධ කුසලතාවයන්වත් එහෙම දෙයක් නෙමෙයි මේ එක්තරා අන්දමකින් උන්වහන්සේ පියවරෙන් පියවර තමන් තුළ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගනිමින් ගමන් කරූ මාර්ගය තමයි විමසීමකට ලක් කරලා තියෙන්නේ. ඉතින් මේ බඳු මාර්ග නැත්නම් මේ බඳු ක්‍රම පහක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. හයක් අපි ඊළඟට අටුවාව මුල් කරගෙන කතා කරමු. එතකොට පළවෙනි ක්‍රමය වශයෙන් නැත්නම් විමසීමට ලක්කල යුතු කාරණේ වශයෙන් පෙන්눔 කරන්නේ චත්තාරෝමේ ආවසෝ වෝහාරා දැන් ව්‍යවහාර හතරක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා අන්නේ ව්‍යවහාර සම්බන්ධයෙන් මේ ආශුතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කොහොමද කටයුතු කළේ එතකොට ලෝකයේ තියෙන විවිධ ව්‍යවහාරයන් තියෙනවා. ඇස්කන් ආසාදේ ඉඳුරන් පරිහරණය කළා අපි ඒ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ඒ සඳහා ව්‍යවහාරයන් පාවිච්චි කරනවා. ලෝකේ ජීවත් වෙනවා. එතකොට මේ විපස්සනාවක් වඩපු යම්ස යෝගාවචරයෙක් ඒ ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී ඒ ලෝක ව්‍යවහාරයන් පරිහරණය කරද්දී කොහොමද කටයුතු කළේ කියන එක ගැන තමයි දැන් මුල්ලම ප්‍රශ්නේ නගන්නේ. එතකොට අහන ප්‍රශ්නේ තමයි චත්තාරෝමේ ආවසෝ වෝහාරා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා කතමේ චත්තාරෝ පැවැත්නි මේ විදිහට භාගතුන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ භාගතුන් වහන්සේ ලෝක ව්‍යවහාර හතරක් දේශනා කළා තියෙනවා ඒ මොනවාද? දිත්තේ දිත්තවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා. දැකීම් සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක්. අර ඇසීම හා සම්බන්ධව කරන ප්‍රකාශයක්. ඊළඟට නාසයෙන්, දිවෙන්, කයෙන් දැන ගැනීම හා සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක්. ඊළඟට මනසට එන අරමුණු දැන ගැනීම සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක්. එතකොට මෙන්න මේ විදිහට මේ ව්‍යවහාරයන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මනවින් දේශනා කළා තියෙනවා. කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තಂತಿ. දැන් එතකොට මේ කරන ප්‍රකාශ මේ කරන ව්‍යවහාර ඒ ලෝකයේත් එක්ක කරපු ඒ ගනුදෙනු කිරීම ඒවා හා සම්බන්ධයෙන් ඔබ වහන්සේ කොයි ආකාරයෙන්ද කටයුතු කළේ කොයි ආකාරයෙන්ද මේ ව්‍යවහාරයන් උපාදාන කරන්නේ නැතුව ඇලෙන්නේ නැතුව කොහොමද මේ සියලු ආශ්‍රවයන් ඡය කරගත්තේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒතර අපිට තේරෙනවා අපි ලෝකේ ජීවත් වෙන්න අවශ්‍යයි, ලෝකේ ජීවත් වෙද්දී අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යයි. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට එන අරමුණු එක්ක කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කටයුතු කරද්දී ඒ එන අරමුණු වලට ඒ මුහුණ පාන්න වෙන සිදුවීම් වලට උපාදාන කරන්නේ නැතිව කොහොමද මේ ආශ්‍රවයන් ඡය කරගත්තේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කරන දෙන උත්තරේ තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේව මේකට උත්තරෙත් දෙනවා. ඒ කියන්නේ දැන් මේ නිවැරදි රහතන් රහත් අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් නම් මෙන්න මේ බඳු උත්තරයක් දෙන්න ඉඩ තියෙනවා. කීනාසවස්ස භික්කවේ භික්කුණෝ උසිතවතෝ කතකරණීයස් ඕහිත බහාරස්ස අනුපත්ත සදස්ස අනුපත්ත සදත්තස්ස පරික්ඛීන බව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස දැන් එතකොට මේ රහතන් වහන්සේගේ ඒ ಗುಣ කීපයක් තමයි මේ ප්‍රකාශයෙන් එන්නේ. කීනාසවස්ස. ඒ ආශ්‍රවයන් සියල්ල ඡය කරපු. උසිතවතෝ මේ බ්‍රහ්මචර්ය වාසය මේ බ්‍රහ්මචර්ය බ්‍රහ්මචර්ය වාසය කරපු. එහෙම නැත්නම් බ්‍රහ්මචර්යයක් අනුගමනය කරමින් ප්‍රතිපදාවක් පුරමින් ඒ පමසර වාසය කරපු. කත කරණීයස්ස. ඉතින් බඹසර වාසයේ පමණක් නෙමෙයි ඒ ඉඳද්දි සමත විදර්ශනා භාවනාවන් දියුණු කරමින් ඉන්ද්‍රිය සංවරය පවත්වමින් සීල සමාධි ප්‍රඥා පුරමින් ඒ බඳු කළ යුතු මාර්ගයක් තියෙනවා. වැඩි යුතු මාර්ගයක් තියෙනවා. අන්නේ වැඩ වැඩි යුතු මාර්ගය වඩලා අවසන් කරපු. කළ යුතු කිස හමාර කරපු. ඕහිත බහරස්ස. දැන් තමන්ගේ ඔළුවේ තිබිච්ච බර පැත්තකින් තියපු. දැන් අපි දන්නවා සාමාන්‍ය ඉතින් බුදුමාකාර බරක් තමයි අපේ ඔළුවේ තියෙන්නේ. ගෙවල් දොරවල් හා සම්බන්ධ බර, අමුදරුවන් හා සම්බන්ධ බර, යාන හා සම්බන්ධ බර, ඊළඟට තමන්ගේ ගොවිතැන්පත් ආදී එහෙමත් නැත්නම් යම් රැකී ආරක්ෂාවක් හා සම්බන්ධ බර, තමන්ට පැවරෙච්ච විවිධාකාර වගකීම් නිසා පැවරෙච්ච බරක්. ඊට අමතරව තමන්ට මේ වෙනකොට ලැබිලා තියෙන යම්කිසි තාන්න මාන්න ගෞරව සම්ප්‍රයුක්ත දේවල් එහෙමත් නැත්නම් පදවිතානාන්තර උපයගත්ත ඒ යම්කෙසේ නමක් ඒවා හා සම්බන්ධ වෙනුත් බරක් තේනවා. ඉතින් මේ විදිහට අපේ සෑහෙන්න බරක් ඔලුව උඩ තියාගෙන තමයි ඉන්නේ. තමන් හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. ඒ ප්‍රතිරූපේ රැකගැනීමේ බරකුත් තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ වෙනකොටත් සෑහෙන බරක් ඔලුව උඩ තියන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් රහත් වෙනකොට ඔය සියලු බර එහෙමනම් අයින් වෙලා. ඕහිත භාරස්ස. සියලු කෙලෙස් බර මේ විදිහට බහා තැබූ. අනුප්පත්ත සදස්ස. ඒ කියන්නේ අනුක්‍රමයෙන් ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඒ සමන් තමන්ට බලාපොරොත්තු වෙච්ච ඒ නිවැරදි අර්ථය සාක්ෂාත් කරගත්තු. ඒ කියන්නේ එක දවසෙන් රහත් වෙලා නෙමෙයි. ටික ටික ක්‍රමානුකූලව මේ මාර්ගයේ වඩලා තිනවා. ඒ වඩටපු මාර්ගය අනුක්‍රමයෙන් සාක්ෂාත් කරගත්තු. පරික්ඛේන භව සංයෝජනස්. ඒ මේ භවයට ඇල්ලලා අල්ලලා බැඳලා තියෙන මේ විවිධ සංයෝජනයන් ක්‍රමානුකූලව සම්පූර්ණ වශයෙන්ම ෂය කර හැරපු. සම්මදඤ්ඤා විමුක්තස්ස. සියලු දේ දැනගෙන සියල්ලෙන් නිදහස් වෙච්ච. අයං අනුධම්මෝ හෝති වෛයා කරණාය. මෙන්න මේ විදිහට අන්නේ බන්දු ගුණ ඇති ඒ රහතන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි එහෙමනම් බොහෝ විට පිළිතුරක් දෙන්න ඉඩ තියෙන්නේ. දිත්තේකෝ අහං ආවුසෝ අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අපපටිබද්දෝ විපමුත්තෝ විසංයුක්තෝ විමරියාදි කතේන චේතසා විහරාමි. දැන් එතකොට උන්වහන්සේ දේශනා කරනවා හැවත්නි මම මේ විවිධ රූප අරමුණු සම්බන්ධයෙන් කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කටයුතු කරේ කටයුතු කරන්නේ කොහොමද අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අපපටිබද්දෝ විපමුත්තෝ විසංයුක්තෝ විමරියාදි කතේන චේතසා දැන් ඔන්න ඔතන තමයි අපිට ඇත්තටම අපේ භාවනාවට අපි වඩන මාර්ගයට සෑහෙන මඟ පෙන්වීමක් ලබා ගන්න තියෙන තැන. ඒ කියන්නේ දැන් භාවනාවක් වඩනවා කියුවහම අපි මේ ඉඳගෙන කුටියකට වෙලා නැත්තම් ගයක් ඇතුළට වෙලා කාමරයකට වෙලා එහෙම හැංගිලා කරන වැඩක් එතනක් තියෙනවා. හැබැයි ඊටත් වඩා ඒ වඩපු භාවනාව තව තව බහුලීකృత කරමින් ඒක අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරද්දී ඒ බඩපු භාවනාව යොදා ගනිමින් ඒකේ තියෙන ආනිසංස භුක්ති විඳිමින් ඒ කරපු අභ්‍යාසය දැන් ප්‍රායෝගිකව යොදමින් ගත කරන ජීවිතය තමයි ඇත්තටම ටිකක් පරිණත භාවනාවක් කියලා කියන්න වෙන්නේ. මොකද ඉතින් අපි පුහුණු වෙනකොට අනිවාර්යයෙන්ම ඉතින් හොඳ තැනක් තෝරගන්නවා, නිශ්ශබ්ද තැනක්, වාතාශ්‍රය තියෙන තැනක්, එලි මහන තියෙන තැනක්. තේම තෝරගෙන අපි හොඳට මූණ කට හොදගෙන ඒ කය පිරිසුදු කරගෙන ත්‍රිවිධ රත්නේ වන්දනා කළා ඒ පූර්ව කෘත්‍ය කළා අපි ඉතින් භාවනාවට වාඩි වෙනවා. ඉතින් ඒක වැදගත්. ඉතින් එතකොට එක්තරා අන්දමක එළඹීමක් තේනවා. උනන්දුවක් තේනවා, කැපවීමක් තේනවා. අපි ඒක පාදක කරගෙන අපි එතකොට භාවනාවක් වඩනවා. ඊට පස්සේ අපි හිතමු සක්මනකට ගියත් සක්මන හොඳට අතු ගාලා පිරිසුදු කරලා ඒ ප්‍රිය උපදවන විදිහට මනස සංසුන් වෙන විදිහට මනසේ ප්‍රිය බවක් පැහැදිලි බවක් ඇති වෙන විදිහට ඒ සක්මන සකස් කරගෙන ඊට පස්සේ අපි සක්මන් භාවනාව පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමක පුහුණුවක් තියෙන්නේ. ඒ පුහුණුව ක්‍රමානුකූලව අපි හැකි තාක් කළ යුතු වෙනවා. ඒ සඳහා අපේ පැත්තෙන් ලොකු කැපකිරීමක් උනන්දුවක් ඇති වෙනවා. අපි හිතමු උදේ පාන්දර පොඩ්ඩක් නැගිටිනා නැගිටින්න වෙනවා ඊට පස්සේ ඒ අවශ්‍ය කය පිළිදගම් කරන කටයුතු හමාර වෙලා ඊට පස්සේ අපි භවනාව පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ඉතින් අපි දිනපතා කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට විවේකයක් ලැබිච්ච හැම මොහොතකදීම අපිට මේ භාවනාව හා සම්බන්ධයෙන් එක්තරාන්දමක යටිහිතේ උනන්දුවක් තිබිය යුතු වෙනවා. අර උදේ පොඩ්ඩක් භාවනා කළා ඉතිරි මුළු දවසම ඒක අමතක කළා වාසය කිරීම නෙමෙයි තමන් දැන් භාවනානුයෝගී තැනැත්තෙක් භාවනා කරන්න උවමනාව තියෙන භාවනා යෝගාවචරයෙක් සසර මිදින් සතර සංසාරයෙන් අත මිදීම සඳහා උත්සාහවත් විය යුතුයි කියලා එක්තරාන්දමක ඒ උවමනාවක් උත්සාහයක් දැඩි කැමැත්තක් ඡන්දයක් හිත ඇතුලේ තියෙනවා. ඉතින් එතකොට තමයි Tamanට මතක් වෙන්නේ වෙන වෙන වැඩක් කරද්දිත් මම මේ සසර දුකින් අත මිදෙන්න යම්සි ප්‍රයත්නයක් දරන කෙනෙක්. මේ බඳු භාවනාවක් මම වැඩේ යුතුයි. උදෙත් මම මේ බඳු භාවනාවක් කළා. කොහොමද මම ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵල ආරක්ෂා කරගන්නේ? කොහොමද ඒ ලැබිච්ච ප්‍රතිඵල මේ එක්තරාන්දමකින් ඒවට හානි නොවෙන්න මම කටයුතු කරන්නේ කියලා අර ඒ භාවනාව හා සම්බන්ධයෙන් ටික ටික තමන්ගේ හිතේ යම්කිසි ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් එහෙමත් නැත්නම් ඒ භාවනාවට සරිලනාන්දමින් වාසය කිරීමක් කරන්න තමන් උත්සාහන්ත වේතුයි. දැන් ඊට පස්සේ දැන් ඔන්න එදිනදා කටයුතු කරද්දී දැන් විවිධ දේවල් පේනවා. දැන් එතකොට මේ අපිට තේරෙනවා මේ භාවනා කරද්දී නම් අපි S2 වහගෙන හිටියේ. දැන් හැබැයි S2 අරගෙන ඉන්නේ දැන් විවිධ දේවල් පේනවා. දැන් මේ පේන දේවල් සම්බන්ධයෙන් කොහොමද එහෙනම් අපි කටයුතු කළ යුත්තේ? එහෙමත් නැත්නම් පේන දේවල් සම්බන්ධයෙන් අර භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵල ටික ටික අපිට <clears throat> සාක්ෂාත් වෙනකොට <clears throat> එහෙමත් නැත්නම් ඒ ප්‍රතිඵල අපේ හිතේ දැන් හොඳට වැඩ කරනකොට ඒවැ ප්‍රතිඵල දැන් හොඳට භුක්ති විඳින්න ඉඩ සැලසෙනකොට දැන් දකින්න දේ සම්බන්ධයෙන් හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉතින් එතකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ අර භාවනා කරලා විපස්සනාවක් වඩලා යම් හෝ මට්ටමකට හිත දියුණුනාට පස්සේ දැන් හිත හැසිරිය යුතු ආකාරය. ඉතින් මෙහෙම හැසිරෙනවා නම් ඒ කියන්නේ එක්තරා අන්දමකින් අපිට සතුට වෙන්න පුළුවන්. මං ඒ කරපු ව්‍යායාමයේ සෑහෙන ප්‍රතිඵලයක් දැන් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒ අරහත්වයට යන මාර්ගයේ යම් සුළු හෝ අත්දැකීමක් මට දැන් ලැබිලා තියෙනවා. මේ රහත් වෙලා තියෙනව නෙමෙයි. මේ යන පාරේ මං ඉන්නවා කියලා අන්න Tamanට සතුට වෙන්න පුළුවන්. ඉතින් එතකොට කොහොමද ඉන්න බව දැනෙන්නේ? අන්න ඒ කරුණ තමයි මෙතන බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. මේ දකින්න දේවල් සම්බන්ධයෙන් අනුපයෝ. ඒ කියන්නේ දැන් ඒවා අස්සට රිංග ගන්න යන්නේ ඒවා උපාදාන කරන්න යන්නේ ඒ වෙතට ඇදිලා යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ අපි කැමති දෙයක් දැක්කහම අපි හිතමු අපි ගමනක් බිමනක් යනකොට කවුරු හරි ලස්සන කෙනෙක් ඉන්නවා. හොඳට ඇඳලා පැනඳගෙන ප්‍රියමනාප විදිහට ඉන්නවා. ඉතින් එතකොට ඉතින් එහෙමත් නැත්නම් අපි හිතමු අපි බස් එකේ යනකොට ඔන්න ලොකු දැන්වීම් පූර්වක ලස්සන රූපයක් ඇඳලා තියෙනවා. ඉතින් දැකපු ගමන් ඉතින් ඔන්න අපේ හිත ඇදිලා යනවා. දැන් ඉතින් බස් එකේ යන එකත් අපිට අමතකයි. මේ සීට් එකක් උඩ වාඩි වෙලා ඉන්න බවත් අපිට අමතකයි. ඔන්න කෙලින් මේ දැකපු රූපය ඔස්සේ අපේ හිත ගිහිල්ලා ඒකත් එක්ක බැඳිලා ඒක ගැන කල්පනා කරලා හිතලා සමහරට ඒ රූපය දැන් පහු කරලා ගිහිල්ලා සෑහෙන හැතක්ම ගාණක් හැබැයි හිත කල්පනා කරන්නේ ඒව ගැන දැකපු රූපය ගැන ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ ඉතින් තරමට චිත්තාකර්ෂණීය දේවල් අපිට පෙන්වන්න ඉතින් මුළු ලෝකෙම කටයුතු කරනවා ඉතින් ඒවා තමයි අපි ඔය දැන්වීම් පූර්වවලුව දකින්නේ විවිධ ප්‍රකාශ වශයෙන් විවිධ ඉල්ලීම් වශයෙන් එහෙමත් නැත්නම් විවිධ රූප වශයෙන් ඉතින් කොහොම කොහොම හරි මේ විවිධ රූප අපිට පෙන්වනවා. ඒ රූප හරිම ආකර්ශනීයයි. අපේ හිත ඇදගන්න සමර්ථ වෙනවා. ඉතින් අපේ හිත ඒවට ඇදිලා යනවා. ඒවත් එක්ක කැරකි කැරකි ඉන්න ගතියක්. ඒවා ඇසුරු කරන ගතියක්. ඒවා මුල් කරගෙන හිතන ගතියක්. ඒවා මුල් කරගෙන කතන්දර ගොතන ගතියක්, ප්‍රපංච කරන ගතියක් තමයි සාමාන්‍යයෙන් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි හිතමු ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපි අකමැති දෙයක් ඔන්න අපිට දැర్శණය වෙනවා. අපි කැමති මෙන්න මේ මේ දේවල් බලන්න. හැබැයි දකින්න උනේ නම් ඊට හාත්පසෙම වෙනස් දෙයක්. අපි හිතමු අපි කැමති කෙනෙක් අපි ආදරය කරන කෙනෙක් ඔන්න බැලුවාම වෙන කෙනෙක් ඒක කතා කර කර ඉන්නවා. ඒක තමයි දකින්න හම්බුනේ. දැන් ඉතින් ඔන්න හිත පෑරුණා, හිතට ප්‍රශ්න නැගුණා, හිතට ද්වේෂයක් ඇති වුණා, හිත දැන් වෛර කරනවා, හිත කතන්දර ගොතනවා. දැන් ඉතින් බස් එකේ ගියාට මොකද? ඉන්නේ අර වෙන ලෝකෙක. ඊට පස්සේ ගෙදර ගිහිල්ලත් කල්පනා කරන්නේ ඕක. එහෙමත් නැත්නම් රාජකාරී කරන ස්ථානයට ගිහිල්ලත් කල්පනා කරන්නේ ඕක. ඉතින් ওই විදිහට තමයි අපි අකමැති දෙයක් දකින්න හම්බුනහම අපේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට එහෙන් දැකපු රූපය හා සම්බන්ධයෙන් එක්කෝ අපි ඒ වෙතට යෑමක් ඒ වෙතට නැඹුරු වීමක් එහෙමත් නැත්නම් ඒකෙන් එක පාටම විකර්ෂණය වීමක් ඒක දකින්න අකමැති ඒ නිසා ඔන්න ගැටෙනවා නොදැකිය යුත්තක් උදේ පාන්දර මම දකින්න සුදුසු නැති දෙයක් මේ දැක්කේ කියලා ඔන්න හිත ඒකෙන් ඈත් වෙනවා ඒකෙන් දුවන්න හදනවා ඒක පාටම හිත පයින්නවා පොලා පයින්නවා එළියට හැබැයි ඉතින් කල්පනා වෙනවා මේ දැකපු දේ ගැන හොඳටම කල්පනා වෙනවා එච්චරට අර අකමැති නිසා තමයි එළියට ආවේ පොලාපැන්නේ. ඉතින් ඒතකොට අපිට තේරෙනවා මේ සාමාන්‍යයෙන් දකුම් කළු දෙයක් කෙරෙහි ඇලීමත් අකමැති දෙයක් කෙරෙහි ගැටීමත් එහෙනම් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට මේ අවස්ථා දෙකේදීම මේ අරමුණ හිත ඇසුරු කරනවා. හිත දැන් පිරලා තියෙන්නේ අරමුණ හා සම්බන්ධයෙන්. අත් වශයෙන් මේ අරමුණට අපි තව අතින් කෑලි ගොඩක් එකතු කරනවා. ඉතින් අපි සෑහෙන්න ගිය ගිය වාරදී කජ්ජනීය සූත්‍රය මුල් කරගත්ත දේශනා මාලාවේදී කතා කළා. එතකොට ඒ අරමුණට ඒ අරමුණ වශයෙන් ඉන්න නොදී අපි සෑහෙන ප්‍රමාණයක් අපේ අතිනුත් එකතු කළා. තමයි ඉතින් මේ එක අතකින් කියනවා නම් අර අච්චාරුවක් වගේ හදාගන්න. දැකපු රූපෙත් තියෙනවා අපේ අතීතෙන් දාගත්ත කෑල් ටිකක් තියෙනවා අනාගතෙන් දාගත්ත කෑල් ටිකක් තියෙනවා ඇහිච්ච දේවල් වලින් ආපු කෑල් ටිකක් තියෙනවා ගන්න සුවඳ දැනිච්ච දේවල් වලින් ආපු කෑලි ටිකක් තියෙනවා රස දැනිච්ච දේවල් වලින් දාපු කෑලි ටිකක් තියෙනවා ස්පර්ශයෙන් මුල් කරගත්ත කෑලි ටිකක් තියෙනවා හිතින්ම හදාගත්ත තව තව කෑලි ටිකක් තියෙනවා ඉතින් මේ වගේ පුදුම කෑලි ගොඩක එකතුවක් මිශ්‍ර කරලා එකට අනලා තමයි අපි භුක්ති විඳින්නේ ඉතින් වගේ තත්ත්වයක් තමයි හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ සංස්කරණ රාශියක ප්‍රතිඵලයක් ඒ පැමිණි වේදනාව මත අපි තව තව සංස්කරණ කළා එක්තරාන්දමක හැඟුම්බර වෙලා දැන් ඉතින් සම්පූර්ණයෙන්ම පැටලිලා. මේ වගේ තත්ත්වයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ කිසිසේත්ම අනිශ්චිත බවක් නැහැ. දැන් තියෙන තනිකර ඒක අස්සේ රිංග ගත්ත ගතියක්. ඒකම ඇසුරු කරන ගතියක්. ඒකම හිතන ගතියක්. ඒකෙම පළපදියම් වෙච්ච ගතියක්. දැන් එතන තියෙන්නේ සම්පූර්ණ මේකට බැඳිලා. ඒකෙන් නිදහස් වෙන්න හරි අමාරුයි දැන්. ඒක අස්සෙමයි ඉන්නේ. ඒකමයි හිතෙන්නේ. වෙන දෙයක් හිතන්න බැරි තරම් ඒකෙම දැන් හිර වෙලා. දැන් ඒ නිසාම කෙලස් තව තව වැඩෙනවා. ඒ අස්සටම රිංගගෙන ඒකෙම හිර වෙලා ඒ පටු සීමාවෙම ජීවත් වෙනවා. ඒ කියන්නේ දැන් හිත හරින් පටුයි. දැන් වෙන දෙයක් කල්පනා කරන්න හරි අමාරුයි. තමන් ඒ දාගත්ත දෘෂ්ටි කෝණය, තමන් හිතාගත්ත සංකල්පය අස්සෙම බොහොම පටු සීමාවක දැන් අපේ හිත ක්‍රියාත්මක වෙනවා. දැන් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙන්න මේ බඳු තත්ත්වයක් තියෙන හිතක් තමයි එහෙනම් අපිට හදන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැනට අපි හිතමු මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. හැබැයි එහෙනම් මේ தත්වයෙන් හිත මුදව ගන්න අවශ්‍ය වෙනවා. ඒ මුදවගත්ත මට්ටම තමයි මේ සූත්‍රය දේශනා වෙන්නේ. ඉතින් අපි හිතමු අපි දැන් ඔන්න සතිපත් මේ සතිපට්ඨානයක් වඩන්න උත්සාහන්ත වෙනවා. ආශ්වාසය ප්‍රශ්වාසය දිහා බලනවා. පිම්බීමක් හැකිලීමක් දිහා බලනවා. එහෙමත් නැත්නම් සක්මන් භාවනාවක අපි නිරත වෙනවා. ඉතින් මේ විදිහට අපි සරලව මේ හිත හදන කාර්යය පටන් ගන්නවා. ඉතින් අපි මෙහෙම පටන් අරගෙන දිගට යනකොට තමන්ට තේරෙනවා දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අපි බලන්න ගිහිල්ලා ඔන්න අවුල් වෙනවා. සමහරවිට අපි හයියෙන් හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් හුස්ම තද කරගෙන ඉන්නවා. හුස්මට එයාට කැමති විදිහට වෙන්න ඉඩ නොදී ඔන්න අපි අනවශ්‍ය දෙයට අතපවනවා. Tamanට තේරෙම දැන් හරි වෙහෙසයි. මෙච්චර කාලයක් හුස්ම ගත්තා කිසි වෙහෙසක් දැනුන්නේ නැහැ. ඔන්න දැන් ආනාපාන සතිය වඩන්න ගිහිල්ලා හුස්ම ගන්න එකත් වෙහෙස කරපත් තත්වයකටපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම කියනවා මේ කටයුත්තට નિરાයාසයෙන් වෙන්න තාම අපි ඉඩ දෙන්නේ අනවශ්‍ය විදිහට අපි නිකන් ඇඟිලි ගහනවා. ඉතින් එතකොට තමයි අපිට වෙහෙසක් දැනෙන්නේ. භාවනාව ටිකක් එපා වෙන්නේ. ඉතින් එතකොට ඉතින් යම් යම් ක්‍රම යොදා ගන්න වෙනවා. ආනාපානය බලන එක පැත්තකින් තියලා ඔන්න බුදු ගුණයක් වඩනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවක් වඩනවා. එහෙම නැත්නම් අසුභ භාවනාවක් වඩනවා. මරණානුස්සතියක් වඩනවා. නැත්නම් පොඩ්ඩක් ඇවිදලා එනවා. ඉතින් වගේ මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කළා. අර අනවශ්‍ය දෙයට අපි ආනාපානයට ඇඟිලි ගහපු ගතිය අයින් කළා. දැන් ආයෙත් හිත සංසුන් කළා. ඊට පස්සේ ඔන්න නැවතත් ආනාපානේ බලනවා. ඔත විදිහට උපක්‍රමශීලී වෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට අඩුතරමින් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට සුවසේ වෙන්න ඉඩ හැරලා ඒ දිහා බලන්නවත් තාම තේරෙන්නේ නැහැ. ඒක කරන්න දෙයක් නැහැ. ඒක විදිහට තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ අපි වැරදි වැරදි තමයි මේක හදන්න වෙන්නේ. මොකද අපිට ඒ තරම් මේ ස්වාභාවිකව සිද්ධ වෙන කටයුත්තට වෙන්න ඉඩ හරින්නවත් හැකියාවක් අපි ගාව නැහැ. අපි අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවා. අනවශ්‍ය විදිහට මැදිහත් අනුන්ගේ දේවල් තමයි අපි ලොකු කරගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඔය தত্ত্বය ටික ටික තේරුම් යන්න තේරුම් යන්න යෝගාවචරයේ ප්‍රායෝගිකව තේරුම් ගන්නවා. මේකට මම මෙච්චර දඟලන්න අවශ්‍ය නැහැ. මේ තරම් උඩපනින්න අවශ්‍ය නැහැ. මේකට වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. මෙච්චර කාලයක් මම මේ හුස්ම ගත්තා. කිසි කරදරයක් තිබුණේ නැහැ. කය හුස්ම ගන්නවා. නිදාගත්තමත් කය හුස්ම ගන්නවා. ඉතින් මට බැරිද ඒ ගන්න විදිහට මෙයාට ඔහෙ ගන්න ඉඩ දීලා පැත්තකින් ඉඳන් මේක දිහා බලන්න. ඒතර ඔන්න ඔය පැත්තකින් ඉඳන් බලන ගතිය. ඒකට අතපොවන්නේ නැතුව බලන ගතිය. ඒ ආසද ප්‍රසආස ක්‍රියාවලියට නිසිදින්දේ වෙන්න ඉඩ හැරලා බලන ගතිය අපි ටික ටික තමයි ඉගෙන ගන්න. ප්‍රායෝගිකවම ඉගෙන ගත යුතුයි. මම දැන් මේ කිව්වට පොතක තිබුණාට ඒක කරන්න බෑ. සමහර විට අපි ආනාපානෙට අත දානවා. නමුත් පස්සේ පස්සේ ක්‍රමානුකූලව අපිට තේරෙනවා දැන් කරන රටාව. දැන් එතකොට ඔන්න ඔතන ඒ ආනාපාන සතිය නැත්නම් ආනාප ආස්වාද ප්‍රස්වාසයේ අරමුණයි ඒ නිරීක්ෂණය කරන මනසයි අතරේ අපි ගොඩනගා ගන්න එක්තරාන්දමක දුරස්ත භාවය. ඒ අත්දැකීමෙන් අයින් වෙලා ඒක විමර්ශනය කරන ගතිය, ඒක දිහා බලන ගතිය, ඒ බලන්නෙත් සංසුන්ව. එහෙමත් නැත්නම් ඒ බලන්නෙත් හිතේ ආතතියක් ගොඩ නැගින් නැතිව මධ්‍යස්තව උපේක්ෂා සහගතව තමයි බලන්නේ. ඔන්න ඔය ඔන්න ඔය හැකියාව අපේ හිත තුළ හැදිලාවා නම් එතකොට තේරෙනවා දැන් අරමුණ තියෙනවා ආශ්‍රද ප්‍රසවාස අරමුණ තියෙනවා හැබැයි දැන් ඒක බලන්න පුළුවන්. ඒක අසර රිංග ගැනීමක් නෑ. ඒකත් එක්ක ගැටීමක් නෑ. ඒකත් එක්ක ඇලීමක් නෑ. මධ්‍යස්තව ඉන්න පුළුවන් ගතියක්. අපි සක්මනක් කරන්න ගියත් ඒ වගේමයි. සමහර විට ඉතින් සක්මන කරද්දී ඔන්න රූප පේනවා. ඉතින් ඒව ඔස්සේ හිත යනවා. සද්ද ඇහෙනවා. ඒව ඔස්සේ හිත යනවා. කය ඉතින් පියවර කීපයක් ඇවිදලා හැබැයි අපිට සිහිය නැහැ. ඉතින් පස්සේ පස්සේ තමයි මේ ටික මග හැරිලා ඒ පේන රූපය එක්ක යන්නේ නැතුව ඇහෙන සද්ද එක්ක යන්නේ නැතුව අපි මේ පාදයේ දැනෙන ස්පර්ශයට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් එහෙම පුළුවන්කමක් ලැබද්දිත් සමහර විට ඔන්න හරි වෙහෙසයි මොකද මේ දැනෙන දේවල් හරි මේ බරපතල විදිහට කරන්න ගිහිල්ලා සක්මන හුඟාක් හිමින් කරන්න ගිහිල්ලා එක්ක හයියෙන් කරන්න ගිහිල්ලා එක්ක ඔන්න සමබරතාවයේ ගිලිහිලා වැටෙන්න යනවා කැරකිල්ල හැදිලා ප්‍රශ්න ගොඩක් එනවා. දැන් මේක හරහා ටික ටික යෝගාවචරයේ ඉගෙන ගන්නවා කොහොමද මේ ප්‍රශ්න මගහරවා ගනිමින් මේ සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් ඇවිද්දා වගේ මේ කයට ඇවිදින්න ඉඩ දීලා මට මම කොහොමද පැත්තකින් ඉඳලා මේ ඇවිදීමේදී දැනෙන ස්පර්ශය තේරුම් ගන්න. ඉතින් ඒකටත් ටික කාලයක් යනවා. එතකොට තමයි එයාට තේරෙන්නේ ඔන්න දැන් නම් කය નિરાයාසයෙන් ඇවිදගෙන යනවා. මම කිසි වෙහෙසක් නැතුව මේ පාදයේ දැනෙන විවිධාකාර වූ ලක්ෂණ, ගති ලක්ෂණ, ධාතු ලක්ෂණ තේරුම් ගනිමින් දැන් සක්මනේ නිරත වෙනවා. සතිය වඩනවා. කියලා අන්න ඒ සමබරතාවයට එනවා. ඉතින් ඔය බඳුම කතාවක් තමයි පිම්බීම හැකිලිම සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. එතෙන්දෙත් මේ උදරයට નિરાයාසයෙන් පිම්බෙන්න හැකිලෙන්න. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අනුරූපව ඒ පිම්බීම හැකිලීම් ක්‍රියාවලිය වෙන්න ඉඩ දීලා අපි පැත්තකින් ඉඳන් තමයි බලන්නේ. ඒතර මේ සමබරතාවය එනවා නම් ඔන්න ඔතන තියෙනවා අපි පොඩ පොඩ ඉගෙන ගන්න පාඩමක්. ප්‍රායෝගිකව ඉගෙන ගන්නා වූ පාඩමක්. මොකද මේක පොතකින් ඉගෙන ගන්න බෑ. මනකින් ඉගෙන ගන්න බෑ. මේක අපි වඩලා ප්‍රායෝගිකව තමයි ඉගෙන ගන්න අවශ්‍ය. ඒතර අපිට තේනවා යම්කිසි කායික අත්දැකීමක්, කායික ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට ඒක දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් ගතිය අන්න යෝගාවචරයේ ඉගෙන ගන්නවා. ඒකෙන් අයින් වෙලා බලන්න පුළුවන් ගතිය. ඒකෙන් බැහැර වෙලා බලන්න පුළුවන් ගතිය. යම් දුරස්ත භාවයක් පවත්වාගෙන මධ්‍යස්තව බලන්න පුළුවන් ගතිය යෝගාවචරයේ ඉගෙන ගන්න. ඉතින් අර මේ අද මේ සූත්‍රයේ කතා කරන ගැඹුරු කාරණේ මුල්ම පියවර තමයි අපි මේ කතා කරන්නේ. පෙන්වන කාරණේ මුල්ම පියවර ගැන තමයි අපි මේ විස්තර කරන්නේ. එතකොට ඉදිරියෙන් තියාගත්ත අරමුණක් මූල කමටහනක් අපි මෙන්න මේ විදිහට නිවැරදිව පරිහරණය කරන්න නිවැරදිව නිරීක්ෂණය කරන්න යෝගාවචරය ඉගෙන ගන්නවා. ඉතින් එතකොට දැන් අපි හිතමු යා මාරු වුණා වේදනානුපස්සනාවකට. දැන් ඔන්න වේදනාවන් දිහා බලනවා. සැප වේදනාවන් එනවා, දුක් වේදනාවන් දැනෙනවා, උපේක්ෂා වේදනාවන් දැනෙනවා. දැන් සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ සැප වේදනාවක් ආපු ගමන් ඉතින් අපි ඒකට හරිම කැමති මෙච්චර කාලයක් බලන් හිටියේ ඒක එනකන් ඉතින් එයාව වැළඳගෙන එයාව බදාගෙන ඒ අසර රිංගගෙන ඒකම ප්‍රාර්ථනා කරගෙන ඒකෙන්ම ආස්වාදයක් ලබමින් ඒ ආස්වාදනීය වූ ලෝකයක් තුල ඉන්න ගතිය තමයි අපි ගාව සාමාන්‍යයෙන් තියෙන්නේ. එහෙම නැත්නම් දුක් වේදනාවක් ආවහම ඒක ප්‍රතික්ෂේප කරමින් ඒකත් එක්ක ගැටමින් මටම උනේ ඇයි කියලා විමසමින් ඉන්න ගතිය තමයි අපි ගාව සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් වේදනානුපසනාවක් වඩන යෝගාවචරය ඊට වඩා පරිණත භවකින් යුක්ත විය යුතුයි. එයා මොකද කරන්නේ? සැප වේදනාව සැප වේදනාවක් කියන තැන තියලා තමයි බලන්න අවශ්‍ය. ඒකට විශේෂ ඇල්මක් හෝ විශේෂ ආඩම්බරයක් හෝ එහෙම ඇති කරගත යුතු නැහැ මේක ඇවිල්ලා හුදෙක් සැප වේදනාවක් ඊළඟට දුක් වේදනාවක් නිරීක්ෂණය කරන යෝගාචරයත් ඒකට රිංග ගන්න යන්නේ නැතුව ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැතිව ඒක මුල් කරගෙන මමෙක් හදන්න යන්නේ නැතිව මේක ඇවිල්ලා හුදෙක් දුක් වේදනාවක් කියන තැන තියලා තමයි ඒක නිරීක්ෂණය කරන්න වැදගත් අවශ්‍ය වෙන්නේ. <clears throat> උපේක්ෂා වේදනාවක් සාමාන්‍යයෙන් නම් අපි මග හරිනවා අපි ඒක නොසලකා හරිනවා. නමුත් උපේක්ෂා වේදනාවක් පහළලා තියෙනකොට ඒක දිහාත් මධ්‍යස්තව බලන ගතියක්. නිරීක්ෂණය කරන ගතියක්. ඒකේ සම්පූර්ණ ප්‍රවෘත්තිය බලන ගතියක් තමයි යෝගාචරයක් වඩන්නේ. ඉතින් ඒකාතකින් මේකට එන්න කලින් අපි ආනාපාන සතියක් වඩලා සක්මනක් වඩලා අපි යම්කිසි පුහුණුවක් ලැබලා තියෙනවා නම් සතියක් සම්පජඤ්ඤයක් දිනු කරලා තියෙනවා නම් එහෙමනම් මේ කටයුත්ත සැහැන්දුරට සාර්ථක කරගන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට සුවසේ වෙන්නේ ඉඩ හැරලා පැත්තකට වෙලා අපි ඒක දිහා බලනවා වගේම දැන් එහෙනම් යෝගාචරයේකට හැකියාව තියෙනවා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා වෙන්න ඉඩ හැරලා පැත්තකට වෙලා ඒවා දිහා බලන්න. ඉතින් එතකොට සැප වේදනාවක් වෙත යාමක් ඇත්තෙත් නැහැ. ඒවා වෙත නැඹුරු වීමක්, ඒවා වෙත ඇලීමක්, ඒකට ආකර්ෂණය වීමක් එහෙම වෙන්නෙත් නැහැ. ඒ වගේමයි දුක් වේදනාවෙන් පැන යාමක්, ඒකේ වෙතින් විකර්ෂණය වීමක්, ඒකෙන් ඈත් වීමක් එහෙමත් නැහැ. මධ්‍යස්තව ඉවසීමෙන් යුක්තව ඒක දිහා බලන්නත් පුළුවන්. එහෙමනම් ඔන්න ඔය හැකියාව අපි දිනු කරගෙන යනකොට දැන් රූපයක් දැක්කහම කැමති රූපයක් නම් ඒ වෙතට යාමක් ඒ වෙතට ආකර්ෂණය වීමක් ඒ වෙතට නැඹුරු වීමක් කරන්නේ නැතිව ඔන්න හිතට දැන් හැකියාවක් තියලා තියෙනවද මධ්‍යස්තව ඉන්න. එහෙමත් නැත්නම් අකමැති රූපයක් දකිනකොට ඒකෙන් විකර්ෂණය වීමක් ඒකත් එක්ක ගැටීමක් ඒකෙන් පැන යාමක් කරනවා වෙනුවට පුළුවන් ද මධ්‍යස්තව ඒක දිහා බලන්න. දැන් ඇත්තටම මෙතෙන්දී තවත් ගැඹුරකට අපිට යන්න පුළුවන්. ඒ තමයි දැන් මේ නිරීක්ෂණය කිරීම හොඳට කරගෙන යාම තුලින් යෝගාචරයේ තුල එක්තරා අන්දමක භාවනාමය ප්‍රඥාවක් වැඩෙන්න ගත්තනම් විපස්සනා නුවණක් වැඩෙන්න ගත්තනම් අපි කියන යථාභූත ඥාන දර්ශනයක් වැඩෙන්න ගත්තනම් අන ටික ටික මේ විවිධ ස්වභාවයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් එයාට ප්‍රකට වේවි. ඒ කියන්නේ ඒක නිරීක්ෂණය මතම පදනම් වෙච්ච අවබෝධයක්. එහෙම නැතුව පොතෙන් ගත්ත අවබෝධයක් නෙමෙයි. අහලා ගත්ත අවබෝධයක් නෙමෙයි මේක මේ නිරීක්ෂණය හරහා තමන්ගේ ප්‍රත්‍යක්ෂය හරහා හිත තුල ටික ටික ගොඩනැගිච්ච අවබෝධයක්. ඉතින් එතකොට ඒ බඳු අවබෝධයක් අපි තුමු දැන් ටික ටික වර්ධනය වෙනවා. යාට දැන් අනිත්‍ය ලක්ෂණයක් ටිකක් ටිකක් ප්‍රකට වෙනවා. මේවා තියෙන පෙළෙන ගතිය ප්‍රකට වෙනවා. නිරන්තරයෙන් මේ බඳු වෙහෙසකට ලක් වෙමින් පිළීමකට ලක් වෙමින් මේ භෞතික මානසික සියල්ල තියෙන්නේ කියලා යාට තේරෙන්න ගන්නවා ඊට පස්සේ අපි හිතමු එයා දැන් හිත දිහත් බලනවා හිතට එන අරමුණු දිහත් ඒ විදිහටම සමාහයට පේන්න ගන්නවා ඉතින් මේ වගේ යම්කිසි විපස්සනාවක් වඩ아가ගෙන යන යෝගාචරයට පුළුවන්කමක් ලැබෙනවා මේ භාවනාවේදී එන විවිධ අරමුණු නිවැරදිව නිරීක්ෂණය කරන්න ඒ නිරීක්ෂණය නිසාම එයාගේ හිතේ අර අනිත්‍ය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක්. දුක්ඛ ලක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක්. අනාත්ම ලක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් ක්‍රමානුකූලව ඇති වුණා නම් යම් අවස්ථාවකද මේවැයේ ටික ටික වර්ධනය වෙන්න වෙන්න මේ සියලු සංකත අරමුණු කෙරෙහි හිතේ යම්කිසි උපේක්ෂාවක් ඒවා එපා වීමක් අතහැරීමේ වමනාවක් ඒවා මිදීමක් ගැන යම්කිසි ආකල්පයක් එයාගේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් ඉතින් ඒවා ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා පේන්නේ කිසි රසයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් හිත ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවා අතහැරලා හිත දැන් නිදහස් වීමක්. හිත ස්වාධීන වීමක්, තනියෙන් සිටීමක් ගැන තමයි දැන් හිතට උවමනාව තියෙන්නේ. දැන් ඔන්න ඔය මට්ටමටත් ආවොත් දැන් අපි හිතමු ඔන්න සක්මනක් කරගෙන යනවා. එතකොටත් ඔන්න රූප පේනවා. ඒ රූප වලට එහෙමනම් දැන් හිත කලින් වගේ ඇදිලා යන්න බෑ. ඇදිලා යන්න බෑ. එහෙම නැත්නම් ඒ රූප කෙරෙන් දැන් හිත එකපාරටම විකර්ෂණය වීමක්, ගැටීමක් එහෙමත් සිද්ධ වෙන්න බෑ. මොකද අර වඩපු දහම දැන් මෙතන ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් සක්මනේදී රූප පේනවා. අපිටම සතෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා, සමනලෙක් ඉන්නවා. ඉතින් මේ විවිධ ලස්සන ලස්සන දේවල් පේනවා. හැබැයි ඒව වෙතට ඇදිලා යන්න බෑ එහෙමනම් හිත. හිතේ තියෙන්න ඕනේ හැදිච්ච ගුණයක්. ඒක මේ බලෙන් හිත වළක්වගෙන ඉන්නවත් නෙමෙයි දැන්. ඉන්ද්‍රිය සංවරයේ පිණිස S2 වහගෙන ඉන්නවත් නෙමෙයි. දැන් ඒ දිහා බලන්නේ නැතුව කියලා තමන්ව බරපතල විදිහට අල්ලගෙන නැත්තම් দমনය කරගෙන ඉන්නවත් නෙමෙයි මේ. රූප පේනවා. හිතත් නිකන් අතහැරලා වගේ තියෙන්නේ. ඕන්න යන්නත් පුළුවන්. හැබැයි දැන් හිතට උවමනාවක් නැහැ. සමහර විට තමා අකමැති දර්ශන වෙන්නත් පුළුවන්. හැබැයි හිතට උවමනාවක් නැහැ දැන් ඒක එක්ක කල්පනා කර කර ගැටි ගැටි ඉන්න හිතට උවමනාවක් නැහැ. අන්න දැන් එතකොට තවත් අපිට මේ කාරණේ ගැඹුරකට එන්න පුළුවන්. ඒ નિરાයාසයෙන් ඔන්න දැන් හිත ඉන්නවා දකපු දේ එක්ක පැටලෙන්නේ නැතුව. දකපු තේ වෙතට යන්නෙත් නැහැ, දකපු තේ වෙතින් විකර්ෂණය වෙන්නෙත් නැහැ. දුවල යන්නෙත් නැහැ, පැනලා යන්නෙත් නැහැ. දිත්තේකෝ අහං ආවුසෝ අනුපයෝ අනපායෝ. ඒ වෙතට යාමක් ඇත්තෙත් නෑ. ඒකෙන් ආපස්සට විකර්ෂණය වීමකුත් නෑ. හිතට ඉන්න පුළුවන් නිකන් මැද්දට වෙලා. හිතට ඉන්න පුළුවන් උපේක්ෂාවෙන්. හිතට ඉන්න පුළුවන් නොබැඳී. අනිශ්චිතෝ. අන දැන් හිතට ඉන්න පුළුවන් අනිශ්චිතව. ඒ කියන්නේ දැකපු රූපයක දැන් බැඳෙන්න යන්නේ නෑ. ඒක ඇසුරු කරන්න යන්නේ නෑ. කොච්චර ලස්සන රූපයක් වුණත් ඒ රූපයෙන් හිත එක්තරා අන්දමකින් ව්‍යාවෘත වෙන්නේ නැහැ. ඒ රූපේ හිත ඇතුළට රිංග ගන්නෑ. හිතේ සෑහෙන ප්‍රදේශයක් ඒ රූපයෙන් ආවරණය වෙන්නේ නැහැ. හිත ඒක ඇසුරු කරන්න යන්නේ නැහැ. අනිශ්චිතෝ. අපපටිබද්දෝ. දැන් ඒ රූපේ වෙතට ගිහිල්ලා බැඳිලා එහෙම ගතියක් ඇත්තෙත් නැහැ. හිතේ ස්වාධීනත්වය රැකිලා තියෙනවා. හිතේ තිබිච්ච නිදහස රැකිලා තියෙනවා. අපපටිබද්දෝ. විප්පමුත්තෝ. මිදිලා තියෙන්නේ. දැන් මේ රූපය පේනවා හැබැයි. රූපේ පේනවා නොපේනවා නෙමෙයි. හැබැයි රූපයෙන් හිත නිදහස් වෙලා තියෙන්නේ. රූපයයි හිතයි බැඳිලා එකට මාංචු දාගෙන නැහැ. රූපයෙන් හිත නිදහස් වෙලා තියෙන්නේ. විසංයුක්තෝ. විමරියාදි කතේන චේතසා. දැන් මේ රූපය දැක්කට මොකද? ඒ රූපය අස්සේ ගිහිල්ලා හිර ගතියක් ඒකේ කොටු ගතියක් නැහැ. ඒ රූපයෙන් නිදහස් නිසාම හිතේ තියෙන්නේ කිසිම පටු සීමාවක් නැති ගතියක්. අපි සාමාන්‍යයෙන් රූපයක් බලනකොට ඒ රූපයට හිත කොටු වෙනවා. ඒ රූපයේ තියෙන ප්‍රමාණයට හිත ප්‍රමාණීකරණයකට ලක් වෙනවා. හිත නිමිති ගන්නවා. ඒ නිමිති හරහා ඒ රූපේ ප්‍රමාණයක් රූපේ පරිමාණයක් පරිමිතියක් අපිට තේරෙනවා වර්ගඵලයක් තේරෙනවා ඔන්න ඕක ASCII අපි හිර වෙනවා දැන් හිතට පටු සීමාවක් තියෙනවා හිතේ මායිමක් තියෙනවා හැබැයි දැන් හිත ඒකේ කොටු වෙලා නැත්තම් ඒකේ බැඳිලා නැත්තම් ඒක අස්සට රිංගගෙන නැත්තම් අර වගේ ප්‍රමාණීකරණයකට ලක්වීමක් සීමා වීමක් තමන් හිත ඇතුලේ නිකන් වැටක් බැඳා වගේ ගතියක්. එහෙම ගතියක් නැහැ. හිත ස්වාභාවිකවම සැහැල්ලුවෙන් සරලව නිදහසේ සීමා මර්යාදාවල් වලින් තොරව තියෙනවා. දැන් අපිට තේරෙනවා දැන් අපි යන විපස්සනා මාර්ගය නැත්නම් අපි වඩන භාවනා මාර්ගය මෙන්න මේ බඳු දිශාවකට හැරෙන්න ඕනේ. ඒ තමන්ටම මේ එක්තරාන්දමකින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. දැන් මේ වගේ විදිහ හිත හැසිරෙන්නේ. රූප පේනවා දැන් සක්මනේ ඉන්නේ රූප පේනවා දැන් හිත රූප යන්නේ නැද්ද? ඊළඟට රූප පෙන්නවා හිත ඒකත් එක්ක ගැටෙන්නේ නැද්ද? හිත තාම ඉන්නවද ඒ තමන්ගේ රැකගෙන නිදහස? බැඳින් බැඳෙන්න යන්නේ නැතුව ඉන්නවද? ඒවා ඇසුරු කරන්න යන්නේ නැතුව හිත දැන් ඉන්නවද? ඒවෙන් නිදහස් වෙලා හිත ඉන්නවද? ඒවා කෙරෙන් කෙලස් උපදවා ගන්න නැතිව හිත ඉන්නවද? ඒ වගේමයි හිත කොටු වෙන්නේ නැතිව සීමා වෙන්නේ නැතුව හිතේ නිදහස පවත්වා ගනිමින් හිත ඉන්නවද කියලා මම Tamanටම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. දැන් එතකොට අපි මේ සෑහෙන දුරට සාකච්ඡා කරේ මේ දැකීම හා සම්බන්ධයෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතේකෝ අහං ආවසෝ. මේ කියන්නේ මේ දැක් අහපු දේවල් සම්බන්ධයෙන්. එතකොටත් ඔන්න ඒ වගේමයි එහෙනම් අපේ හිත කටයුතු කළ යුත්තේ. රූප සද්ද ඇහෙනවා දැන්. නොඇහෙනවා නෙමෙයි. සක්මනක ඉන්නවා සක්මනේ ඉඳද්දී ඔන්න ගීතයක් ඇහෙනවා. ගීතය ඇහුණට මොකද? ඒක අල්ලගෙන කතාවක් ගොතන්න ඒ පුංචි කාලේ කළා වගේ තරුණ කාලේ කළා වගේ ඒක තුලින් අපි මානසික ලෝකයක් හදාගන්න සුන්දර ලෝකයක් හදාගන්න ආදර ලෝකයක් හදාගන්න එහෙමත් නැත්නම් ගීතෙන් පෙන්වන යම් සන්දර්භයක් අස්සේ හිර වෙන්න යන්නේ නැතිව හිත Tamanට ඒ තිබිච්ච නිදහස, තිබුණ උපේක්ෂාව, තිබුණ නොබැඳුණු බව, තිබුණ අනිශ්චිත බව රැකගෙන වාසය කරනවාද? මේ ගීතය හරිම කංකලු ගීතයක්. හැබැයි ඒ වෙතර දැන් හිත නොගිහින් තනියෙන් ඉන්නවද? සමහරවිට ඔන්න කෙනෙක් ඇවිල්ලා මාකර අනුපදයක් කියනවා. සක්මනේ දැන් ඉන්නේ. සක්මන් කර කර. සමහරට ඉතින් යම්ස කෙනෙක් ඇවිල්ලා මේ මොකක් හරි ඉතින් අනුපදයක් කියනවා. දැන් මේ රහත් වෙන්නයි හදන්නේ. දැන් නම් ඉතින් සෝවාන් වෙලා මොනා හරි ඉතින් ඔන්න අනුපදයක් කියනවා. ඉතින් ඕක අල්ලගෙන අපේ හිත යනවද එයත් එක්ක ගහගන්න. එයත් එක්ක පැටලෙන්න යනවද? ඇයි මට මෙයා මෙහෙම කිව්වේ? මෙහෙම කියන්න වටිනවද? මෙයා පවක් කරගත්තා නේද? අරකද මේකද කියලා. ඉතින් අපේ හිත নানা ආකාර විදිහට කතන්දරයක් ගොතන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම කරන්න යන්නේ නැතෝ නිකන් තමන්ගේ පාඩුවේ කරගෙන ගියා වගේ වැඩේ කරගෙන යන්න අපිට පුළුවන්ද? ඊට පස්සේ දැන් මේ අපි යම් සද්දයක් අහනකොට අපි හිතමු ගීතයක් නම් අහන්නේ. ඒ ගීතයමයි දැන් අපේ හිතේ අරමුණ වෙලා තියෙන්නේ. ගීතය හා ඇසුරෙමයි දැන් අපේ හිත තියෙන්නේ. ඒ ගීතයටමයි දැන් හිත කොටු වෙලා තියෙන්නේ. නමුත් ඒ ගීතයක්, ඒ සද්දයක් ඒ ඔස්සේ නොගිහින් තමන්ගේ තිබිච්ච නිදහස රැකගෙන ඒ වෙතට යාමක්, ඒ වෙතින් පොලා පැනීමක් නොවි අනිශ්චිතව ඒ වෙත බැඳෙන්නේ නැතිව ඒකෙන් නිදහස් වෙලා ඒ තුලින් කෙලස් තනා ගන්න නැතිව හිත ඉන්නවා නම් ඒ කියන්නේ අර හිතට කිසි සීමාවක් නැහැ දැන්. හිත ප්‍රමාණීකරණයකට ලක්ුණේ නැහැ. හිත වැටක් ගහගත්තේ නැහැ. හිතේ සීමාවක් ඇති වුණේ නැහැ. මරියාදාවක් ඇති වුණේ නැහැ නේ හිත අර තිබිච්ච නිදහස රැකගෙනම මේ සද්දෙත් දැන් ඇහෙනවා ඌමනාවෙන් ඒක අස්සට රිංගලා අහනවා නෙමේ සද්ද නිකන් ඔහෙ ඇහෙනවා හැබැයි හිත සැහැල්ලුවෙන් ඉන්නවා. එයාගේ තිබිච්ච නිදහස රැකගෙන වාසය කරනවා. කොහෙටවත් කොටු වෙලා නැහැ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුතේකෝ අහං ආවසෝ අනුපයෝ අනපායෝ අනිශ්චිතෝ අපටිබද්දෝ විපමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහරාමි. දැන් මේ දේශනා කරන්නේ එතකොට අර ස්වාමින් වහන්සේ වාසය කරපු ආකාරයත් දැන් වාසය කරන ආකාරයත්. ඒ කියන්නේ ගඳක් සුවඳක් දැනෙනවා. ඒ දැනෙන ගඳක් සුවඳත් එක්ක ඒ වෙතට යාමක් හෝ ඒ වෙතින් එකපාරටම ඒක ප්‍රතික්ෂේප කළා පොලා පැනීමක් හෝ ඒක ඇසුරට යාමක් හෝ එහෙමත් නැත්නම් ඒ වෙත බැඳෙන්න යාමක් හෝ ඒක තුලින් කෙලස් තනා ගැනීමක් හෝ සිද්ධ නොවි සුවසේ වාසය කරනවා. ඉතින් එතකොට අන්න හිත ඒකට කොටු උනේ නැහැ. ඒක නිසා පටු උනේ නැහැ. ඒ වගේම රසක් දැනෙනකොට අපි හිතමු දැන් අපිට ගිහිල්ලා හොඳ ආහාර වේලක් හම්බෙලා. බඩගින්නේ හිටියේ. ඉතින් සාමාන්‍යයෙන් නම් එතකොට ඒ ආහාර වේලට ලොකු කැමැත්තක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා තව තව ටිකක් බෙදාගෙන ඉතින් ඒක රස විඳින හෙටත් ඉල්ලන ගතියකට අපේ හිත යන්න පුළුවන්. කෑදර වීමකට යන්න පුළුවන්. ඒ වෙතට යන්න පුළුවන්. ඒක බොහොම කෑදරකමකින් අනුභව කරන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේ රස දැනෙනවා. හැබැයි දැනෙච්ච රසයේ හිත බැඳිලා ඒකට ආසාවක් ඇති කරගෙන ඡන්දයක් පහළ කරගෙන කෑදරකමක් ඇති කරගෙන එහෙම යන්නේ නැතිව රස දැනිද්දෙන් හැබැයි හිත ඉන්නවා පහසුවෙන්. හිත ඉන්නවා සැහැල්ලුවෙන්. හිත ඉන්නවා ඒ Tamanට තිබිච්ච නිදහස රැකගෙන. ඒ රසෙන් හිත ආරූඪ වුණේ නැහැ. හිතේ ප්‍රදේශයක් ඒ රසට පාවලා දුන්නේ නැහැ. හිතේ තිබිච්ච නිදහස, හිතේ තිබිච්ච පිරිසුදු බව තවමත් රැකිලා තියෙනවා. රස නිසා හිතේ කෙලෙස් පහළ වෙලා නැහැ. රසට දැන් කොටු වෙලත් නැහැ. ඒ නිසා හිතේ වැට කොටු මායින් මොකක්වත් රස මුල් කරගෙන පහළ වෙලත් නැහැ. ඊට පස්සේ අපි තුමු ස්පර්ශයක්. ස්පර්ශයක් මුල් කරගෙනත් ওই විදිහමයි දේශනා කරන්න වෙන්නේ. අපිට විවිධ ස්පර්ශ හරහා යන්න වෙනවා. කටුක ස්පර්ශයන් ලැබෙන්න වෙනවා, ලබන්න සිද්ධ වෙනවා. මමට උණුසුමක් සිසිලසක් ඒවත් ඉතින් ලබන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා හරහා යනකොට හිත ඒව බැඳෙන්නෙත් නැතුව, ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, ඒව ඇසුරට යන්නෙත් නැතුව ඒවා එක්ක බැඳෙන්නේ නැතුව, ඒ ආසර රිංග ගන්න යන්නේ නැතුව හිතට පුළුවන් ද නිදහසේ ඉන්න. හැබැයි ස්පර්ශය දැනි දැනි ඊට පස්සේ මේ දැනෙන ස්පර්ශයට කොටු වෙන්නෙත් නැතුව ඒකෙන් හිත පටු කරගන්නෙත් නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම අපිට තවත් සූක්ෂම පැත්තකට යත හැකි තමයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. නැත්නම් විඤ්ඤාතේකෝ අහං ආවසෝ අනුපයෝ අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අපටිබද්දෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදි කතින චේතසා විහෙරාමි දැන් හිතටත් පුංචි අරමුණක් එනවා. අපි තුමු අපි සක්මනේ හිටියේ ඔන්න යම් අරමුණක් මතක් වුණා. අතීතය හා සම්බන්ධ අරමුණක් ආවා. හිත දැනගත් අරමුණක් ආවා කියලා. හැබැයි ඒකට එකපාරට ගැටෙන්න ගියෙත් නෑ. ඒකට ඇලෙන්න ගියෙත් නෑ. ඒකට අසර රිංග ගන්න ගියෙත් නෑ. ඒක මේ අහවලයි මතක් වුණේ කියලා එහෙම අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන ඒකේ ප්‍රපංචයක් ගොතන්න ගියෙත් නෑ. කෙටි කතා ලියන්න ගියෙත් නෑ. අරමුණ අරමුණ වශයෙන්ම තියාගත්තා. මේ ඇවිල්ලා හිතට ආපු අරමුණක්, ධම්මාරම්මණයක්, සිතුවිල්ලක් කියන තැන ඒක තිබ්බා. දැන් ඔන්න බැඳුනේ නැහැ. ඒක ඇසුරට ගියේ නැහැ. ඒකෙන් ඒකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් ගතිය තාමත් හිතේ තියෙනවා. දැන් එතකොට ඒක අස්සට ගියේ නැති නිසාම හිතේ අර තිබිච්ච හාත්පස පැතිරිච්ච ගතිය, නිදහස් ගතිය තාමත් රැකිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කටයුතු කළ බවත් දැනටත් කටයුතු කරන බවත් මෙන්න මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් ඇත්තටම මේක අපි කතා කරද්දී මේ පින්වුතුන්ට මතක් වෙන්න ඉඩ තියෙනවා අර බාහිය දාරුචීරිය තාපසතුමාට බුදුරජාණන් වහන්සේ දීපු අවවාද. මොකද එතුමා සෑහෙන භාවනාවක් වඩලා යම්කිසි අත්දැකීමක් ලැබපු කෙනෙක් හිතාගෙන හිටියා රහත් කියලා. හැබැයි ඉතින් අර එතුමාගේ පරණ මිත්‍රෙක් දෙවි කෙනෙක් වෙලා ඉපදිලා ඒ ඒ දෙවියා තමයි ඇවිල්ලා කිව්වේ නෑ නෑ ඔබ වහන්සේ රහත් වෙලා නෑ. රහත් වෙච්ච මාර්ගයත් තාම රහත් වෙන්න තියෙන මාර්ගයත් තාම හරියට නැහැ. අන්න ඉන්නව රහතන් වහන්සේ කෙනෙක් සවැත් නුවර ජේතවනාරාමේ ශ්‍රමණ භවත් ගෞතමයන් නමින් ගිහිලා හම්බ වෙන්න කියලා උනන්දු කරා. ඊට පස්සේ තමයි මේ බාහ්‍ය දාරුය බාහ්‍ය දාරු චීරිය තාපසතුමා ගිහිලා බුදුරජාන් වහන්සේව වුණ ගැහෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඍජුවම මෙන්න මේ අද අපි කතා කරපු මේ ප්‍රතිපදාව තමයි ඍජුවම දේශනා කරන්නේ. ඒ කියන්නේ ටිකක් ඉහළ තැනකින් කෙලින්ම බුදුරජාණන් වහන්සේ ඒ හික්මීමේ ප්‍රතිපදාව ඒ බාහ්‍ය තාරුචීරිය තාපසුමාට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ අභිනිෂ්ක්‍රමණයක් කරපු, නයිෂ්ක්‍රම්‍යයක් පුරපු, භාවනාවක් වඩපු කෙනෙක් නිසා ඉතින් එතනින් තියන්න ඒ ඒ බන්දු හික්මීමක් අනුගමනය කරන්න පුළුවන්කම බාහ්‍ය දානුචීරියට තියෙන බව බුදුරජාන් වහන්සේ දැනගෙන තමයි මේ බඳු ප්‍රතිපදාවක් එකපාර්ශ්වම කියන්නේ. නමුත් ඉතින් අපි මේ ප්‍රතිපදාවට එතෙන්ට එන්න ටිකක් උත්සාහන්ත විය යුතුයි. අපිට එක දවසකින් මේ කිව්වයි කියලා සමහරට වැටහෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අපිට ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් ඒක අපි පොඩ පොඩ ආනාපාන සතියක් වඩලා, පිම්බීම හැකිනි මධ්‍යහා බලලා, භක්මනම් බලලා ධාතු මනසිකාරයක් වඩලා ඉතින් අපේ මේ උවමනා කරන මේ කුසලතාවය තනාගත යුත්තේ වඩාගත යුත්තේ ඊට පස්සේ හැබැයි මෙතෙන්ට අපි යම් හෝ දවසක ළඟා විය යුතුයි මේ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට දීපු ඒ හික්මීම අපිත් ක්‍රියාත්මක කරන්න නැත්නම් ඒ අන්දමින්ම හික්මෙන්න අපිත් පටන් ගත යුතුයි කොහොමද තස්මාතිහ බාහ්‍ය එවං සික්කිතබ්බං එහෙමනම් බාහ්‍ය මෙන්න මේ විදිහට ඔබතුමා හික්මෙන්න දිත්තේ දිත්තමත් タン භවිසති දුටුවෙහි දුටුව මතින් නතර වෙන්න. සුතේ සුතමත්තම් භවිස්සති. ඇහුණ දේහි ඇහිච්ච මතින් මත් නතර වෙන්න. ඇසීමෙහි ඇසීමෙන් නතර වෙන්න. මුතේ මුත මත්තම් භවිස්සති. නාසයෙන් දිවෙන් කයෙන් දැනගත් දේහි නැතන් දැනීමෙහි දැනීම මාත්‍රයෙන් නතර වෙන්න. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. හිතට ආපු අරමුණු දැනීම ඒ දැනීම මාත්‍රයෙන් නතර වෙන්නේ. දැන් ඒක තමයි අපි අද මේ චබ්බිසෝදන සූත්‍රයේත් මුල් කොටස පාදක කරගෙන දේශනා කළේ. රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා, හිතරත් අරමුණු එනවා. හැබැයි එපමණකින් නතර වෙලා. හිත ඒවා අල්ලගෙන ගිහිල්ලා නැහැ. ඒවත් එක ගැටෙන්න ගිහිල්ලා නැහැ. ඒවත් එක්ක මිශ්‍ර වෙන්න ගිහිල්ලා නැහැ. ඒවත් එක්ක බැඳෙන්න ගිහිල්ලා නැහැ. ඒවා අල්ලගෙන කෙලස් තනා ගන්න ගිහිල්ලා නැහැ. කෙලසුන්ට හිත පාවලා දීලා නැහැ. හිතේ කෙලෙස් ඉපදිලා නැහැ. මේ ඇහිච්ච නැත පෙනිච්ච ඇහිච්ච දැනිච්ච හිතට ආපු ඒ අරමුණු මුල් කරගෙන හිතේ කෙලෙස් පහළ වෙලා නැහැ. පහළ වෙනවා නම් ඉක්මනට ඒක සමනය කරගන්න. ආයෙත් හිත අනිශ්චිතව අනිශ්චිතව පවත්වන්න. ඔන්න ඔය විදිහට එහෙමනම් මේ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාණන් බුදුරජාණන් වහන්සේ හික්මෙන්න කියලා දේශනා කරනවා. දැන් ඔය හික්මීම යම්ස කෙනෙක් දිගට කරගෙන යනවා නම් එතකොට මොකද්ද වෙන්නේ කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යතෝකෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති තතෝ ත්වම් බාහ්‍ය නතේන. එතකොට ඒ අරමුණ වෙතින් ඔබ එතන නැහැ. අපි අරමුණක් අස්සට ගිහාම ඒක උපාදාන වුණාම එතන මම හැදෙනවා. එතන කෙනෙක් හැදෙනවා. බලන්නෙක් හැදෙනවා. අසන්නෙක් හැදෙනවා. එහෙම නැත්නම් ගඳ සුවඳ විඳින්නෙක්, රස විඳින්නෙක්, ස්පර්ශ විඳින්නෙක්, හිතන්නෙක් ඔන්න එතන හැදෙනවා. අපි ඒක අසර රිංගගත්තා. ඒකට බැහැගත්තා. ඒකට කොටු වුණා. ඒකේ තමයි දැන් අපි ජීවත් වෙන්නේ. ඒකෙන් භව තත්වයක් හදාගෙන. ඒකේ අපි ඉපදිලා. පරිසම්පාදය ක්‍රියාත්මක වෙලා. එමනම් අපි මේ හදාගත්ත ලෝකයට රූප ලෝකයකට සද්ද ලෝකයකට අපි ගිහිල්ලා. නමුත් මේ කියන අන්දමින් යම්ස කෙනෙක් හික්මිලා නම් දැන් අර පරිසම්පාදයේ ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නැහැ. ඒ දැකපු අහපු දැනුණු තේරුම් ගත්තු දෙය තුල දැන් කෙනෙක් නැහැ. එහෙමනම් යතෝ තං බාහ්‍ය නතේන තතෝ තං බාහ්‍ය න තත්ත. දැන් එයින් මොකක්වත් හදාගත්තේ නැත්නම් එතන ඔබ ඇත්තේ නැහැ. යතෝ තං බාහ්‍ය න තත්ත තතෝ බං තං බාහ්‍ය නේව ඉදන හුරං න ඔබේ මන්තරේන. දැන් ඒ විදිහට එහිත් ඔබ නොවන්නේද? එහෙමනම් ඔබ මෙතනත් නොවන්නේය. එතකොට මේ දෙක අතරමැදත් නොවන්නේ. දැන් අපිට හිතන්න පුළුවන් දැන් අපේ රූපය මුල් කරගෙන එතන මම නැත්තම් එහෙනම් මෙතන ඉන්න පුළුවන්. බලන කෙනා මෙතන ඉන්න පුළුවන්. එක්ක රූපයේ එහෙම නැත්තම් මේ බලන කෙනා වශයෙන් මෙතන අපි තුමු චක්කු විඥානේ. කියලා ඉතින් අපිට හදන්න ඉඩ තියෙනවා. නමුත් මේ දෙතැනම හදන්න නැතුව සිටීමක්. එතන හැදෙලත් නැහැ කෙනෙක්, මෙතන හැදෙලත් නැහැ කෙනෙක්. අතරමැද හැදෙලත් නැහැ. එහෙනම් මේ දැකීම් ක්‍රියාවලිය සිද්ධ වෙලා, ඇසීම් ක්‍රියාවලිය සිද්ධ වෙලා, දැනීම් ක්‍රියාවලිය සිද්ධ වෙලා, තේරුම් ගැනීම ක්‍රියාවලිය සිද්ධ වෙලා හැබැයි කොතනකවත් එතනවත් මෙතනවත් අතරමැදවත් කෙනෙක් හදලා නැහැ. පුජ්‍යලයක් හදලා නැහැ. මමෙක් හදලා නැහැ. ක්‍රියාවලිය සුවසේ සිද්ධ වෙලා. එහෙමනම් ඒසේවන්තෝ දුක්ඛස්ස. මේම දුකෙහි කෙලවරයි. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ හික්මෙන්න මේ අන්දමින් කටයුතු කරන්න කියලා තමයි මේ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට උපදෙස් දුන්නේ. ඉතින් ඒ අන්දමින් කටයුතු කළා කියන එක තමයි දැන් මෙතන මේ උද්ෘත වෙන ප්‍රස්තුත වෙන මේ රහතන් වහන්සේ දේශනා කරන්නේ. තමන් වහන්සේ කොහොමද මේ දැකීම් හා සම්බන්ධයෙන් කටයුතු කළේ? ඇසීම් හා සම්බන්ධයෙන් කටයුතු කළේ? නාසයෙන් දිවෙන් කයෙන් දැනීම් හා සම්බන්ධයෙන් කටයුතු කළේ? හිතට එන අරමුණු දැනගැනීම හා සම්බන්ධයෙන් තමන් කටයුතු කළේ කොහොමද? තමන් වහන්සේ හික්මුනේ කොහොමද? තමන් ගමන් කළ මාර්ගය කුමක්ද? දැනටත් කොහොමද ගනුගමනය කරන්නේ? කියන එක තමයි දැන් මේ හේලි කරන්නේ. තස්ස භික්කවේ භික්කුණෝ සාදූති. බාසිතං අබිනන්දිතබ්බං අනුමෝදිතබ්බං සාදූති බාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරින් පඤ්ඤෝ පුච්චිතබ්බෝ. දැන් එතකොට මේ බඳු උත්තරයක් නම් දුන්නේ එහෙමනම් බුදුරයන් වහන්සේ කියනවා සාදු කියලා හොඳයි හොඳයි ඇවැත්නි කියලා මේක අනුමෝදන් වෙන්න මේකට සතුටු වෙන්න හැබැයි එතනින් නතර වෙන්න එපා සතුටු වෙලා වුණ දැන් ඊළඟ ප්‍රශ්නය අහන්න ඊළඟ ප්‍රශ්නය අපි එහෙනම් ඊළඟ සතියේදී සාකච්ඡා කරමු එතකොට මේ විදිහට ඒ ගමන් කළ මාර්ගය විමසීමට ලක් කිරීමක් මේ සූත්‍රයේදී වෙලා තියෙනවා එහෙනම් ඒ ගමන් කළ මාර්ගයේ අපි පොඩ්ඩක් හෝ ගමන් කෙරිලා තියෙනවා ඒ වෙතට යෑමක් අපිට පේනවා අපි වඩන විපස්සනාව හරහා මෙන්න මෙබඳු කුසලතාවයක් මේ හිත ඇතුලේ ප්‍රගුණ වෙන බවක් අපිට හැඟෙනවා නම් නිහතමානීව ඒක තේරෙනවා නම් එහෙනම් අපි පොඩ්ඩක් හරි මාර්ගේ යනවා කියලා සතුට වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කුසලතාවයන් එකපාරටම අපිට ලැබෙන්නේ නැහැ. දැන් අපි ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය බලනකොට ඉතින් ඒක අපි මේ පටන් ගත්ත දවසේම ওই தත්ත්වෙ ඉන්නේ නැහැ. කාලයක් මේක වඩනකොට විපස්සනාවක් වඩනකොට මේ පැමිණිච්ච මට්ටමක් ගැන තමයි එහෙනම් මේ දේශනාව වෙලා තියෙන්නේ. ඒ එබඳු මාර්ගයක් විමසීමට ලක් කරන්න අපි එහෙනම් අද මේ ධර්ම දේශනාව පාවිච්චි කරමු. තවදුරටත් අපේ මාර්ගය පිරිසුදු කරගන්න අපි වඩන භාවනාව ඒ මාර්ගය පිරිසුදු කරගෙන නිවැරදිව වඩන්න අපි වඩන මාර්ගය කෙරෙහි විශ්වාසය තබා ගන්න අද ධර්ම දේශනාවත්